ජනාධිපතිතුමන් ගේ ලේකම්වරයෙක් පසුගිය දිනවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂවල නායකයන්ගේ හමුවක් පවත්වන්න අපට ආරාධනා කර තිබුණා. ඒ අනුව අද පෙරවරුවේ සාකච්ඡාව පැවැත්වුණා. ඒ සාකච්ඡාවට වාසුදේව නානායකාර මැතිතුමන්, දිනේෂ් පුරවර්ධන මැතිතුමන්, ඒ වගේම දේශ විමුක්ති ජනතා පක්ෂයේ නායකතුමන්, මහජන පක්ෂයේ නායකතුමන් ඇතුළු පක්ෂ කීපයක නායකයන් සහභාගී වුණා. මේ සාකච්ඡාවේදී අපි අපේ පැත්තෙන් ඉදිරිපත් කළා කාරණා කීපයක් එකක් එක්සත් ජාතික පක්ෂ විරෝධී පාලනයක් පිටුවීමේ අවශ්‍යතාවය UNPS සමග හවුලාණ්ඩුවක් ඇති කිරීම සම්බන්ධයෙන් අපේ තියෙන සංගතයක් නැතිකම එහෙම නැත්නම් අකමැත්ත ඒ වගේම අපි එතුමාට පෙන්වලා දුන්නා ඉදිරි පළාත් පාලන මැතිවරණවලදී මේ සම්ධානය UNP ආණ්ඩුවේ හවුල්කාරී බවට පත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ සම්ධානයේ පත් කිරීමෙන් ඇතිවිය හැකි හානිය දේශපාලන වශයෙන් ඇති ගිය හානිය පිළිබඳව අපි කරුණු ඉදිරිපත් කළා. එතුමා ඒ කරුණු වලට බොහොම සාවධානව වහුම්කන් දුන්නා. ඒ වගේම එතුමා අපිට ප්‍රකාශ කළා අපි ඉල්ලීම කළා විපක්ෂයට ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න අවස්ථාව දෙන්න විපක්ෂයේ හිටගන්න മന്ത്രിවරුන්ගේ බහුතරයේ කැමැති කෙනෙක්ව විපක්ෂ නායකවරයා බවට පත් කරගන්න අවස්ථාව දෙන්න. එහෙම නොවුනොත් විපක්ෂයේ ජීවගුණය මිය ගියොත් ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සංවිධානය ජනතා බලවේගයන් එක. ඒ වැඩි එතුමා ඉදිරි පැවසුවා එතුමාගේ කැමැත්ත අනුව විපක්ෂ නායකවරයෙක් තෝරා ගැනීමේ අදහසක් නැහැ. විපක්ෂයේ වාඩි වෙන മന്ത്രിවරුන්ට ඒ අවස්ථාව ලබා දෙන බව එතුමා ප්‍රකාශ කළා. මේ ආදී කරුණු ටික තමයි අපි සාකච්ඡා කළේ වෙනත් කිසිම විශේෂ තීරණයක් මේ සාකච්ඡාවේදී ගනු ලැබුවේ නැහැ. විපක්ෂ නායකවරයා කවුද කියන ප්‍රශ්නේ ගැන මෙතන කතා වුණේ. අපි ඉල්ලීම කළේ විශේෂයෙන්ම මම ඉල්ලීම කළා විපක්ෂයේ වාඩි වෙන മന്ത്രിවරුන්ට එයාගේ ස්වාධීන කැමැත්ත මත Taman කැමති විපක්ෂ නායකයා තෝරා ගැනීම සඳහා ඉඩ හදන්න කියන එක තමයි අපි ඉල්ලීමුනේ. එතුමා ඒකට ප්‍රතිචාර වශයෙන් ප්‍රකාශ කළේ එතුමාගේ කැමැත්ත මත විපක්ෂ නායකවරයෙක් තෝරා ගැනීමේ අදහසක් නෑ. විපක්ෂයේ മന്ത്രിවරුන්ගේ කැමැත්ත අනුව ඒක තෝරා ගැනීම සඳහා අවස්ථාව සලසනවා කියලා තමයි එතුමා ප්‍රකාශ කළේ. മന്ത്രി മന്ത്രിවරු 70ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සංඛ්‍යාව ගැන එතන අපි සාකච්ඡා වුණේ නැහැ. ආණ්ඩු පක්ෂයේ ওই කියන තරම් සංඛ්‍යාවක් ඉදී කියලා මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නේ. ඔබතුමාලා සූදානම්ද අලුත් මහලේකම්වරයාට මේ කටයුතු කරන්න? අ සම්දානි. සම්දානි අලුත් මහලේකම්වරයා. සම්දානයේ ඒ ඒ සමහර පත්කිරීම් පිළිබඳවත් අපි අපේ තිබෙන අදහස මේ සාකච්ඡාවේදී එතුමාට ඉදිරිපත් කරා. පත් කිරීම කිව්වම ජාතික ලැයිස්තු පත් කිරීම සංධාන ලේකම්වරයා පත් කිරීම ආදී කරුණු ගැන අපේ අදහසත් මෙතුමට ඉදිරිපත් කරනවා. මම දන්නේ සංධානයේ මේ ගෙදර දාපු මහලේකම් කියන එක මට වැදගත් නැහැ. අපි කියන්නේ සංධානයේ සභාපතිනේ වර්තමාන ජනාධිපති නිල වශයෙන් ගත්තොත්. මේ සභාපතිතුමා හැටියට එතුමා කිව්වා එතුමාගේ කැමැත්ත අනුව විපක්ෂ නායකවරයෙක් පත් කර ගැනීම අදහසක් නැහැ කියලා. මම දන්නේ ඒක කෙරෙන නොකරන කම නමුත් ඒක කිව්වා. ඒ කියන්නේ එතුමාලා මහලේකම්වරයා පිළිගන්න සූදානම් නැද්ද? මහලේකම්වරයා පිළිගන්නවද නොපිළිගන්නවද කියන එක තරම් වැදගත් ප්‍රශ්නයක් නෙවෙයි. කියන්නේ ඒකේ ඒක අපි ඉදිරියට කියන්නේ. හොඳයි. මොබිසුත්. කියන එක අර සම්බන්ධයෙන් පත් කරොත්